නිතිරිගල නිස්කරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ නිවිතල නිවිතරණ වනාන්තරයේදී යෝගාවචරිතක දින ධර්ම දේශනාව පවත්වන ලබන Thank you. බුදුවරතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ විච්ඡේතුච්ඡං සමාචරේ කිං යේන විඤ්ඤෝ පරේ උපවදේයෝ සුඛිනෝ වා ඛේමිනෝ අන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතාති මුලාසනත් කවුරුනේ ස්වාමීන් වහන්සේ වාසයි පුරාශස් ආසවරදී වාසයි ආස්ථානයේ සිටිනේ අපි සතිපතා වාතාවරයේ සංවේදනාව සඳහා සංවේගනා මාලාවක් වශයෙන් අපි මේ දවස්වල මුද්‍රේ තියාගත්තේ මාසකාවසෙන් තියාගත්තේ කමී සූත්‍රය මේක මුද්‍රේ සූත්‍රනිකායි සූත්‍රි පාදයයි කියන සූත්‍රයක් ඒ සූත්‍රි පාදයේ ඕම සූත්‍ර ඉතාමත් ගැඹුරු අටකවද පාරායන වගේ ගැඹුරු සූත්‍ර කියන අතරේ මේකත් තාම වඩ සෝච්චක් වශයෙන් ගාවලා තියෙනවා වෙනසකට කියන්නේ මේක සුදර බෞද්ධය අතර බොහෝමත්ම ආගම ලෞකික වල භාවිකාට පත් වෙනා කියන එක. ඒ බාහම භාවිකාට පත් වෙනා ආරක්ෂක දෙයක් ආරක්ෂක ධර්මයක් වශයෙන් අංශයන කරා කරා ඇහුවත් මේ සුදරා කියන්නේ සර්වචන සුභාන කලින් වෙන සමංගේ ආත්ම කුසලය සත්‍යීය සලකා ගැනීම සඳහා අවශ්‍ය කරනා වූ මූලික සාකච්ඡාවක් නැත්නම් ඒ සිද්ධිය සම්පාදනය කර ගන්නා වූ කුජලෙක විසින් පිටාවලා සම්පාදනය කරගන්න හේතු ගුණ සම්භාරය. ඉතින් අපි මේ වෙනකොට මේ සුචියේ කය ආශයක් උදාහරණයක් ආශයක් පාත්‍රලා කියලා අදාළ මේ 17 වෙනි අංකයටයි බලාපොරොත්තු වෙන්නේ. එනිසා අපි කලින් සාකච්ඡා කරමු ඉදිරිපත් කරගත්ත ඒ සූත්‍ර කාරණාත් හිතේ තියාගෙන ඒ ආලෝකයන්දී අද ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන යන දේශනාවේ පාරසෙයි සත්‍යෝත්තර සමාජයේ කීයේ දෙවියෝ පරේ පොවදීයෝ කියන මේ ආන්දරයේ ශ්‍රී උපදේශනා පාඩය ඒ සාමාන්‍ය අදහස දැනවත් ප්‍රඥාවන් දැන් විසින් අනුන්ට දොස්තක් කරලද සාදුදා හෝ වරදක නොබැදී කටයුතු කළ යුතුය. පච්චකෝසං සමාජයේ සාදුදා උද්දක අනුකුද්දක කියලා කියනවා පුලා අනුකුලා නැත්නම් අප්‍රමත්ත අනුමත්ත කියන වචන පාවිච්චිවල ශික්ෂා පදවිසේ නැත්නම් ආචාර ධර්ම සමාජාචාර ධර්ම විසේ සාමත්ම පුලා මේ ප්‍රවා නොයදෙනවා. දැන් විදේක පවා නොයදෙනවා ඒ ඊදුමත් අනිවාර්යයෙන් මේක ආත්ම කුසලය පිළිබඳව කටයුතු කරන යෝගාවචරයට එතකොට මෙලවට ඒකාන්තයෙන්ම හානි කරයි යෝගාවචරයට ගැළපෙන්නේ නැති මොකලකට ගතිය එයිනොත් ඒ ධාත්මයේදීම විඤ්ඤෝ සත්පුරුෂයන් විසින් දොස් කියමනේ අදහස් කරන්නේ මෙලොව වශයෙන්ම විපාක ගෙන දෙනවා පිළව වශයෙන් ඥානවන්තයන් දැක දැනගත හැකි එවැනි දෙයි සාගත සැලසුමක් වෙනවා. සත්‍යකෝසාර සමාසලේ සිටියේන විඤ්ඤු පරේ පොවි විඤ්ඤු අකුසයන් විසින් ඥානවන්ත අකුසයන් විසින් අන්නයට උපවාදලගෙන මොකද ඉස්සක් කරන්නා කියලා. උපවාදලගෙන ඒ කුඩා වූ වේවා අනුමාත්‍ර වූ දෙක නොයේදී ගත කරනවා. උදා ගන්න තමයි. ඒ නිසා අපි මුලින්ම අනුදේශනා කරන උපමාන දෙකක් කියා ගන්න ඕනේ. එකක් තමයි මේ දේ මේ කාරණාද කවදාක වෙන කෙනෙකුගේ පටවන් හෝ වෙන කෙනෙකුගේ පරිචය මනිකාවෙන් කරනවනම් මේ කතාව ආනගෙනවට විතර අපේ සාකච්ඡා කරනවා විතර කරනවා අවුලම අවුලට යන්නේ. මෙන්න සාමාන්‍ය වෙනවා. මොකක්ද කරනවා ඒක තමන්ගේ කන්දේ පිළිබඳව තමන් බලන වැඩ පිළිවෙලට හැර අනුන්ගේ දේමයින් අන්තෝගත කරගන්න එපා. ඒක මොකද? තාවත් ඥානෝත්කෘතේ විතරයි මේ පොදේ හොඳ නිමක් පරිවර්තන. ඒක නැතුව අනුන්ගේ කරගන්න ප්‍රොබ්ලමෙන්ට අද දෝෂයේ මේ පාඩේ තවත් මේ අලකට ගැලවෙන්න පුළුවන් විතරයි. මොකාවක් නිමක් විතරයි. මෙන්න කාරණාව තමයි මේ අනුකුඩා වූවා අනුමානෝ වූවා වරදී බය දක්නා සිරොත් වෙලා මේ නිකම්පදා ස්වාමීන් වහන්සේ මේ පාස් කරන වැදේ රූපකාරී කියන්නේ සාදුරා වූ නියමත්වයන්ගේ අනුපාද කරන දෙයකින් අර්ථකථනකාරයෙන් කරකිරීමක් දෙන කියන්නේ පදදාට උන්නතරකනාමන කෙනෙකුට කියන බරක් දෙනවා ඒ සාන්තේල මොකදකට දැනගෙන වලින් යෙදෙන තමන්ගේ දුකක්වා මනසාමක්වා බෞද්ධරමක්වා විකාශකත්වව අමාවශයෙන්ම තේරුම් ගත්තා වගේට අදින් වඩා අද තේරුම් ගැනීමේ අවිභාවය දිගනකට කඳනමයි මේක තේරුම් ගන්න. ජනතුන මුදලා කරන්නේ මිනිස්යාට මේ අනුමාත්‍ර වූ වරදෙහි බය දක්නා තුරු කියලා කියන්නේ ඒ ආදාගන්නේ ඒ උල්ලංඝනයක් නේ අර පිටුද අකුරු කතා කරනවා මේකට ඉලක්කක් දෙන්නේ නැහැ. ඉරාවේ තමයි නමකට දෙකා තේරුම් ගන්න තරම් දුරකට කළා නැත්තම් මොකද ආත්මය නැත්තම් එළමිකුත් ඉරාවේ අනුමාතර දෙයි ආයසු බය දක්වන සුළු. අනුරා අනුමාතර දෙයි සමාචාරයේ කියන එක තේරෙන්න තියෙනවා. ඒක අපි දෙක බෑ කරා. අනුන්ගේ වරදෙහි අනුපාත හොයන රන්ද්‍රගවේෂී අගුණාලියක් කරගන්නත් එපා. ඒ වගේම මුල නරක දෙක තේරුම් ගන්න කිමනුස්සයෙක්ට සම්මංගලයක් තේරුම් ගන්නවත් මේ සූක්ෂම කණ්ණාඩි පාවිච්චි කරගන්නත් එපා. ඒක පාවිච්චි කරන්න ඕනේ ආසලේ වශයෙන් දැනටම. ප්‍රතිපදාමේ වශයෙන් දැනටම ජීව ශික්ෂාවේ සමාධි ශික්ෂාවේ ප්‍රඥා ශික්ෂාවේ සමන්ගේ මොබනාවෙන් කිවිදාව යත්තට තමයි. ඒ යත්තන් ගෙනුනේ මොකද මතක දැනටම සීලේ පිළිපීමෙන් ආනිසංස විඳින සමාධි භාවනා කිරීමෙන් ආනිසංස විඳින ප්‍රඥා භාවනා කිරීමෙන් ආනිසංස විඳින නැත්නම් තමන ඒ තමන්ගේ ගමන සීඝ්‍ර ගමනක් කර ගැනීමට මේ ධර්මයේ පිළිපද ගන්න පුළුවන් ඉතමදනම් කොච්චර සජීවී වෙනවද කිව්වොත් මේ බලපදය අපේ කිසිසේත් ජේතවනාරාමේ සර්වඥන් වහන්සේ ඒ කවිතේ ඉදා ගමදී කලේ පහළ වෙන බැරිුණා වේදේ කියලා අනුගාමකම වෙන්නේ නැහැ. මේ ශික්ෂා බලයේ සජීවී වෙන්න වෙනවා. එතකොට අපිට දුරුවල නැත ඒ අසුභාර ගන්න ධර්ම කල්ලේ ඈවැත්තේකම අතුල ආරක්ෂා කරනවා. ජීවිත පූර්වකලාවක් ආවාගේ සම්මයෝක ප්‍රතිඥා වාගේ මුලිකට පිළිකතු අසුභියා වාගේ ලොකු ආරක්ෂාවක් දෙන්න ගන්නවා. ඒ වාගම තේනවා අපි මේ විදිහට හොඳින් වඩා හොඳ වෙන් කරගන්න මෙච්චර උත්සාහ කරද්දී ලෝකයා මොළවරකට දෙපා තේරුම් ගන්නතුව මුන්න තරම් විසමාකාර ගන්න පවත්නවාද ඒත් ඒකි කොහොමද වෙනන්නේ යනවා කියලා තේරුම් ගන්න. තේරුම් ගන්න තුමාලාමත් ඒක ක්‍රියාවක් කරන්න බෑ. ඉතලා මේක සංඥා වශයෙන් අපි ඉස්සරහට ගන්න ඕනේ. ඊළඟට චිත්ත වශයෙන් මේක භාවිතා කරන්න ඕනේ. ඊට පස්සේ අපි තමයි අපිට ඇයි විශ්ිකක් කරන්නේ. ඒ නිසා මේ කාරණා සාමාන්‍ය මේ කැමති දේවල්ට කොටි කරන්න කර ගන්නා යාදී මනුෂ්‍යයන් අතර කොහොමද අත්සාකරන්න බැහැ අන්තිමේ ජීවිතෝ ජීවරණි කරනවා කියලා අපි අපේ ජීවිතයේ උපදින් වඩා හොඳ කර ගැනීම සම්පන්නනවා කියන විශ්ින්දී මේ සූක්ෂම කණ්ණාඩිය සූක්ෂමතර කණ්ණාඩියක් ගන්නවා. වේදිකාන්ති කරනතර ආයතර අපි කොහොමද කුංචි වැඩි හදන්න යන්නේ? අපි ඒ මට්ටමට යන්න ඕනේ නේද කියලා බලන්න වෙනවා. මොමන්දල ආකාරය අසීරදොරට දාන කියන සිද්දෙන්න පාරයන්ගේ අසීරදෙන්නේ කියන්නේ සිද්දෙන්නේ නෙමෙයි. අසීරදොරට පාරයන් කියන්නේ ආත්මක අකීකව ඒ වගේ ලොකු දානදී ජීවිත හදලා ගන්නත් බැරි කිල්ලක් ජීවත් වෙන අතරේ තමයි තමන්නේ උදා වූ වේවා අනුමානතෝ අත්‍යතෝ අපමත්තෝ වේවා නැවත දැකලා කියලා දෙයක් අරගෙන හරි කරන එක ලෝකයා දොස්ම ගන්න පුළුවන් අපි මතවාදී පිළිගන්න. අපි කරන්න බැරි දෙයක් කරන්න පිළිගන්න කියලා. අපි මේක ගන්නවද මම කියන එක. ඒක ලෝකයා දොස් කියනවා මෙච්චර වර්ෂයේ මේ සතුන් මර බිඳුවා කරලි ආමේ වගේ මේ කටයුතු කරන්නේ. ඒකයි ඉතින් මේ අනුපුලා මාසුකා අනු උත්තරාගුත්තක ශික්ෂාපද රකින්න ආදී ඒක නිසායි මම අර කලින්ම කිව්වේ. ඒකට පුළුවන් තරම් තියෙනවා නම් පුළුවන් තරම් තමන්ට දීර්යවන්තරම් පුළුවන් තරම් තමන් අපිච්චදා කියනවනම් මේ අපේ තේරුම් ගන්න පුළුවන් මේ පදේ හැබැයි රහත් තුනක් මම හිතන්නේ රසකරනවා. රහත් තුන මේ ශික්ෂාපදයේ සාම ශික්ෂාවට පැසගත්තේ නැති කෙනෙකුගේ වාක්‍ය. ඒක කිසිම කෙනෙක් අපි මේ ශික්ෂාවෙන් ගැලවිලා. හැම කෙනාම සමානතාවය කියනවා මුලින්ම කියනවා සවාහන සකලක්ෂේෂණයේ පරිණතලා වූ මාගේ සම්මත ද්වාරකේ හැර මේක පස්සේ විතර ඥාන වහන්සේලා අරමුයි ඒවගේ රහතන් වහන්සේලා අපි කැමති නම් කරණීයම් අත්බුදේන යන්තං සංසං පදං අபிසමෙච්ඡ ඒ අත්කුසලයේ කියන පින්ද ඒ සාන්තුන් පදේ ළඟාදීව පින්ද හැමත්තක් කියනවනම් මේක බාරගන්න. ඒක නිසා මේක විශේෂවම කතා කරන්නේ ඉතින් ගොරෝසු දෙයක් තමයි සීලය කියලා කියන්නේ. සීලය ගැන කතා කරනකොට උන සමාදාය ශික්ෂක ශික්ෂාපදේ. ශික්ෂාපදයන් රකින්න සමාදාය. ඒ සාමාන්‍ය වශයෙන් කියන ඊළඟට පරිත්‍යාගය. ඇදගෙන නානවා කියන එක. හැමතිනම් කරන්නේ. ඒක නොකරනවා නම් එයත් විතාගෙන ඉන්නවා මෙවැනි සියුම් දෙයක් කියලා වැඩක් සාසලේ වැරිලා මේ කාලේ ධ්‍යාන භාවනා විපස්සනා භාවනා කරන්නේ කරන්න බෑ. ඒක නැත්තම් මේ ශාබද අනුකූලයි වටියා ලොකු කුලේ බව අවශ්‍ය නැහැ. ඒ වගේම දැනග කලින් කියපදම නැවත මතක් කරනවා. එහෙම කොච්චර විචාරු තමන් මේකෙන් ආදත්ත ගන්න නැතුව සර්වචන් වහන්සේ මහා කරුණාවේ කියන ආදේශවලට මේ උත්හාන පුත්තක ශික්ෂා පදයක් වශයෙන් දීපයි විභාග යෝගාර කරේ වාසිය දැච පුත්තන් සමාචරය සාබුලාවෝදී ජීදෙන්නේ ඇතිදෙන්නේ ජීන බින්දු පරිපෝදී බින්දු සත්පුරුෂයන් විසින් අනුපවාද කරන සුළු අනුකුඩා වූ මුත්තකම වූ සංදේශ දෙන්නේ නැහැ. ඉතින් මේක හරි මෛත්‍රී භාවනාව කරනකොට සිදුවෙන දෙයක් තමයි මේ මෛත්‍රී භාවනාව කිසිම රැඳීමක් අවශ්‍ය කරන පුංචි දරුවගේ හරියට කියනවා මුතු මෙලේ විස්තර මෛත්‍රී කර්ම. ආයතන යනකොට යනවායි ඒ කන්නවත් මොනෝසෝලවලදී දෙන්න පටන් ගන්නකදී එයා අපි ජීවිතේ සාරාංශ දැකගත්තයි කියලා ගන්නවා ඕ සල්ලි හම්බුනාට පස්සේ ලාභපත් කාලයක් ඉස්සරහින් ගෞස් දෙන්නේ පිළිසුරක් අඳුරා ගැනීම වැඩි වෙන්නේ නැහැ වාක්‍ය යන්න යන්න යන්න වෛද්‍ය කියන එක හිතන්නවත් නැහැ මේ විදිහට ප්‍රශ්නයක් ඒ වගේම තමයි අපි සතිපට්ඨාන ඉස්සල්ලාම අමුදාට අපි හිතේ ගම් ගැනීමක් මුදු වීමක් ඒ ධර්මයේ කෙනේ ලක්ෂණයක් ඇති වුණා එදා අප ළඟ මෙන්න මේ කුච්ච උදාහරණ උදා ශික්ෂා බලවට ගනුදෙනුීමේ ශක්තිය සීල සීලක් වෙනවා යම් දවසක ඇවිල්ලා බුදු පාපොල ඇඳලා සත්‍යදුක්ඛ නිස්සාර විපාක දක්ෂිනර්මථාය මං ආහාරං දක්ෂ සම්බාධේතු මං හන්ති කියලා අපි සීය සාමයේ සීල ඉගෙන කොට අපි නන උන්සලකී කියනවා. උදා අනුපදාදයක් කමන්න විනෝදා කියලා ආහාර පුරා ශක්තිය කියනවා. ඒ වගේම උල්ලුම්ක තුමන් බන්තේ කියලා උපසම්පදා විඳන කොට සාමක පිසුදු සුදු කඩදාසියක් වාගේ අපේ ඉති සාමක පිසුදු තිබුණා. අනුභව වෙනවා තමයි මේක ටිකක් ටිකක් කොම් කොම් වෙන්නේ. හේතුව මොකද? එකම පිරිසක් එක්ක එකම තැන එකම බලවලමින් එකම ගුණවල ඉන්නකොට කොම් කොම් වෙන්නේ. ඒක ස්වභාවය. ඒක තමයි කියන කාලේ පාසි බැඳෙනවා. ඒ නිසා අපි දැනගන්නේ මේ පාසි බැඳෙනවා නම් ඒකකට සීලයේ වශයෙන් කැදී යුතු විකම කෙරෙන්නේ. සමාධි භාවනා වශයෙන් කරන පරිඋත්ථාන කෙලෙසොත් විශේෂයෙන්ම විපස්සනා වශයෙන් කැටිද අනුශේඛක කැඩෙන්නේ නැතිනම් මෙන්න ඔක්කොම ගති පාන. ජීවානාල ගති පහලට. අතේචා වගේ එල්ලෙන් නැතිවට පළයන් පහට යන්නේ පහට පළයන් කියලා ඒක මුල දාලා යනවා. විශේෂයෙන්ම මේ අවස්ථාව ඇති කරන්න හදනකොට අපේ බුදු ස්වාමීන් වහන්සේලාට ඒවට හිතපු සංවාදී ස්වාමීන් වහන්සේ මතක් කරලා කියනවා මෙය ඉලන්දාරි පහන කරගෙන මේ නමලට කුටි ගන්නයි. එයාට දැන් ඇදට වයසක නැහැ. එයාට සුභාගත හදන්න බෑ. ඒ නිසා ඔය අරන්ත කියලා දාවිසියා කුටි ගන්නයි කියන්නේ. මේකට අපේ ප්‍රතිචාර කරනවා. ඉතින් මොනක් තවදාත් ඒකෙත් පාඩමක් කරගෙන මේක අලුත් කරියා කරනවා. ආ ඉතින් මේක කමක් නැහැ. ඒක කරන්න කලින්. ඉතින් දැනට අපි වැඩ කරන්නේ අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ මේ ලෝකයම කරව ඇවිදලා තුවාකර කාර්මාකාරව ගන්න ඇත්ත මේ විච්ච පරිණතත්වයක් එක්ක. ඒ අත් හොඳට මතක තියාගන්න ඕනේ කාදාත් උපදේශයක් ඇහිව කනට අමිහි. ඒකවල අපි ඔක්කොම දැන් පෞද්ගලික වශයෙන් මම කෙනෙක් කියලා හිතාගෙන පොත්පත්ක ඉන්නේ. අනේ එවැනි කෙනෙකුට මේ ධර්ම දේශනාවක් මාර්ගයෙන් නැසකුත්තන් සමාසලයේ කියන විඤ්ඤාණ පරිපවදීන කියන විචුරල්ලා දෙන්න නම් අර කලින් කියන ප්‍රමාණ දෙක ඕනේ. අනිවාර්යයෙන්ම තමන් වශයෙන් කරන ලක්ෂණ අනුගමනය කරන ඕගක් කරගන්න යන්න එපා. ඒ වගේම තමන් දැනටම යම් කිසි ප්‍රදේශයකට යෝගාවතරයට පුහුණු කරගෙන සීලෙක පිළිසලා සමාධියක් වැඩ කරමින් ප්‍රඥාඥා බලමින් යන ගමනක් තියෙන උපයපු හොඳ ගැටිගුණ ටිකක් අපිට තියෙනවා. ඒක තමයි දිනු කරගන්න ඕනේ කියලා දැන් බලන්න. එතකොට හැම දැනකම බුදුබණක් වෙනවා. හැම නෝනගේ අපිට ගන්න පාඩමක් තියෙනවා. ඔව් වැරද්දක් කරුවත් දෙක ඇදෙන දෙයක් කියනවා. ආනේ පැත්තෙන් බැලුවොත් විතරක් ඒක මොනින් වඩා හොඳ වෙක. ඒ වඩා ඇද මාර්ගයේ ඇද කුද සහිත මාර්ගයේ ඍජු මාර්ගයේ ඍජු මාර්ගයෙන් වඩා ඍජු මාර්ගයට යෑමට හැමදාම දෙසි. ඒක නිසා අපිට එවැනි සත්‍යයක් අරතේ දීගන් අපට උපදෙස් දෙන ගුරුවරයෙක් අපේ වැරද්ද දැකලා පෙන්නලා දෙන කෙනෙක් අපිට පෙන්වලා තියෙන්නේ සම්බර කාටාය කියන විදිහට දුගියෙකුට දිනාරයක් කියලා දෙන්නවා. අපිට ඉස්සල්ල දෙන කෙනාගේ තාරාතිරන් අවශ්‍ය නැහැ. ඒ මොකද අද අලුතෙන් ලෝකේ හැදෙන සෑම විවස්තාව අලුතෙන් ලෝකේ හැදෙන සෑම නීති පද්ධතියකම මේ අනුවැඩ වලට ඇගේ නොගැසීම ලොකුම ලොකු මනුස්සකමක් විදිහට තමයි අතාචාර්ය ශිෂ්ටාචාරය පෙන්වන්නේ. ඒ නිසා පොලිසාරණයට ඇගීම කරන්න යන්නේ පයිසයි. ඉතින් ඕක වෙලා තියෙනකොට ඉතින් දරුවේ ජීවිත ආදර්ශයක් සමාජ ආදර්ශයක් වෙලා තියෙනවා රජී කැරදි වෙලා තියෙනවා ඒ අනුමනාවට ඇහිවෙන්නේ ඒකෝට අර මනුෂ්‍යාගේ වයසට යනකොට යනකොට ඉක්මුලේ කැපිලාව ඔයාට දැනුම නිකම්ම නිකම් මුචේලා යනවා සමබෝධී තරුණ තරුණියෝ විසින් සමාජයේ වේවන පටන් ගන්නවා තරණයක නොවීමද නම් ඒ සරුණ වයසේදීම බාල වයසේදීම අපිට ළඟ තියෙන අර මුචුමලේ කතියට නමෝ වැරද්දක් කළා දෙලවට ඉවසල ගන්නවා. ඒ වගේ මේක තමයි ජීවිතේ අහු වෙච්ච උදාහරණයක් වාගේ සැලකලා කටයුතු කරන්න ඕනේ. එහෙම නොවුනොත් ඒ මාසුපින ජාතික සමහරවිට සඳහන් කරලා තියෙනවා සත්පුරුෂයන් කලාවදී කියලා. අසත්පුරුෂයන් කියන ජනප්‍රිය ධර්ම ඕකේ කැටේ. තවටත් ඕන කරන දේ විෂය වෙන්නේ ඉල්ලුම සැපවෙන්නේ ඇටියට සමාජයට ඕන කරන විදිහට බල කියනවා නම් බොහෝම ඉක්මන ජනප්‍රිය වෙනවා. නමුත් ඒකට වෙන්නේ වාද සාසනය වගේ කියන්නා වගේ පතන්නා වගේ අලාගෙන දෙවියන්ගේ ප්‍රාර්ථනාවෙන් පවා සාර සංකාරයකට උත්තර කරදරයකට අන්තෝකට. එතකොට අර හරිදී පෙන්ලා දෙන මෙන්න මෙහෙමයි මේ වැඩේ කරනවා කියන මනුස්සය යල් කඩු කෙනෙක් පාඩපත්. කියන්නේ අහන්න ඕනේ ඒක නෙමෙයි සමාජයේ අලුත් වෙන ගන්නේ පවතින නීති ධානයසෝ ඒගොල්ලෝ පරණ අනුවිෂය අදින්න හදනවා කියලා නානා ආකාරයට නියමදී ධාන සංඥාවෙන් ගන්න ඉතිරි ඒවාට බලකලා කියන උදෙස් එන්නේ වාසිය. ආනේක අලුත් කරගන්න නම් එවැනි ප්‍රතිදැත්තෝ සමන්න මේ කාණ ජීවයක් මේකෙන් මට ගන්න තියෙන ආදර්ශ මේකයි කියලා හිතා ගන්න පුළුවන් ශක්තිය ඉන්නවනේ ඒ අනුලෝක දෙත්තනේ ඉස්සක් කතාව පවතින්නේ. අපි දැන් ඉන්නේ දැසි 2500 ඇති 2500 ගිය ආකාරය. ආවා මේකට ඇතුලේ ඉන්න සර්වඥාන්සේ තමන්ගේ පුත්‍රත්වය වෙන සාවර පුත්‍ර කුසි සාමයන් වහන්සේ වගේ එනදා උදේට බැලිමනුව අමතර බැලිතෝලක් තුල දාන. අනිවාර්ය මේ වැලියට ගානකට සතු උපදෙස් ලැබේවා කියන ඒ ප්‍රාර්ථනාව කරනවා. එහෙම නොවුණා නම් සාරිපුත්‍රයේ රාහුල කුමාරයන් වහන්සේ රාහුල සාමණේරයන් වහන්සේට අනන්ත කාරණා තිබුණා තමයි වැදගත් කියන කල්පනා කරනකොට රාජින් දෙන්නේ බුදුහාමුදුරුවෝගේ ගාථා පරිපාලනයේ කාය පුදුදාන්නේ මන්දර කියන්නේ බුදුහාමුදුරුවෝ එදා කවුද මට බල කියන්නේ කවුරුට උගන්වන්න එන්නේ කියලා ඕන තරම් ඒක අද බැලේ වුණා නම් ඒක සර්වචන් වහන්සේට මේ තමන්ගේ දරුවා වෙනුවෙන් දෙන්නේ ලොකුම දඬුවම අනිත් වරකට තමයි කිව්වේ මේ කියන සියලුම සත්‍යයේදී මේ පුංචි හෝ වේවා අනුන් විසින් උපදේශ නොකඩන්න පුදුයන් පුදුන අතර ඒවා වඩා වඩා උපදෙස් දෙන උපදෙස් ලබන මට්ටමට මේක හිත අනුගේ හිත හදාගන්න. මම පැවිදිුනේ මගේ වයස අවුරුදු 36 වෙනකොට මට මතකයි නිසන් වලින් පැවිදි වෙලා ඉන්න වාදයන්ට හදනකොට ඒකකට මම එදා පැවිදිච්ච සාමණේරයෙක් වශයෙන් ඒවකට හිටපු ස්වාමීන් වහන්සේලා සිවුරක් දරනවා. තාත්‍රේ මොන්දරා කියනවා කියලා. දානකොට ලිමුපටි කරේ බඳිනවා කියලා. ඒකට ඒක ආයෙසරම ඉඳලා පොඩි තමයි පාඩපත් කරන්නේ. ඒක මම කියන සතුටක් තියෙනවා. සමහරවිට පාත්‍රිල අන්තිමට පෙළට යන්නේ හැම කෙනාම බලනවා මේ ශිව පරිමාණිය කියලාද මේ පාත්‍රය අල්ලගෙන ඉන්නේ හරියද. සමහරවිට මම සතුටක් ඇති වෙනවා. කලින් සුමානියක් දැක්කම අර බැලිලා ආයතනයක් කොමිටු විකාශන වගේ පාඩේ ජීවිතය ගන්න කවුරුන්නේ සුමන උදාහරණයකට ඉන්නකොට සංවාස වෙන සුමානයක් උදේට ගන්න රට පොලිස් වගේ කරකවා ඔක්කොම වගේ අයි සංවාසිය දෙවිත දැන් කරනකොට ඒක දැන් අවුරුදු 70 වගේ අර බලකට කියන්නේ උත්තරයක් තමයි ඒ පොදේ විසාරණ කරනවා ඔය අනුමේ පොලිස් කරනවා කියන ලක්ෂ තමයි ඒක තමයි සුවකම් ඒක නැති වුණාම ඒකදී පානවා නිසා හැම කෙනෙකුටම ආරාධනා කරන්න කිව්වා මේ වගේ වැරද්දක් දැක්කොත් මට කරුණාකර කියලා දෙන්න. ඒක වෙන පවන. බුදුසාධනේ විතරයි. අපි ඉතිනේ කාට පවන ගන්නවා අපි ඔක්කොම ලවටන විලාපදී ඒ සත්‍යස්ථානින් වශයෙන් ඒකට ප්‍රශ්න කරගෙන හැදෙන පිළිස ඒ නිසා මගේ වැරද්දක් දැක්කොත් වුණොත් දැක්කලොත් මම කරුණාකරනවා කියන්නේ මම ඒක දැක්කොත් මට තේරුම් ගියොත් මම ඒක ආදායම් ඉතින් මේ සත්‍ය අපි බලක් කරගන්න. මෙහෙලා කුල කරගන්නේ මංගල මං කරගන්න මංගල වලයි කියලා හන්නේ තිපයි කියන ලක්ෂණ කියෝ. ඉතින් ඊට පස්සේ අපි සාමච්චන් වාසෙත් නෑ. විනයක් නෑ. කිසි වෙන ධර්මයක් බණ නෙවෙයි බණ වගේ මොකක්ද එකක් පාඩපත් වෙන බලයි. සමාජයක නවීන දේශ අපි තේරුම් ගන්නකොට කොච්චර ලොකු කටකේ කරගෙන දෙන්න ආවත් අපි කොච්චර සීලවන්ත වුණත් සමාධිවන්ත වුණත් ප්‍රඥාවන්ත වුණත් අපිට කින ජීවිතයේ ආකල්පය අපිට සීල සියක් කරගන්න. ඒක රසයෙන් රසයක නැති දෙයක් බලපං. නමුත් නැති පිට නියෝජනය වෙන්නේ තමයි ඉන්න පිළිදෙන්නේ. අපේ සම්ප්‍රදායික මහසලාගේ සෑම වෙලාවෙදීම ඒක විශේෂයි. ආවල බල කතාගෙන කියන්නේ දේවල් හේයම කියක් උතන හදනව නෙමෙයි. ඒ වගේම ඒවත් නෑ මට කියන්නේ මෙපයි කියලා ප්‍රතික්ෂේප කරන ලක්ෂණේ ඉස්සෙල් දේවල් කරුම් කන්නේ. කරුම් කන්නේ විශේෂීව කල්පනා කරලා බලන විඥානවා කරේ. ඒ අලු පාඩුවක් නිසා නැත්නම් මේ දුකේ පාඩුවක් නිසා ඡේදමක් නිසා ඒ කොයිකම එකවරම පරික්ෂණය කිරීම තමයි මේකට ගන්න දෙන පළවෙනිම දේ. පසකුත්තර සමාජයේ කිසියෙද විදි පරියෝගෝදේ අනු විද්‍යෝ සත්‍යයන් විසින් අනුත් උපවාද කරන්නා වූ කාරණා සම්බන්ධව පොඩි දෙයක් පොඩි දෙයක් විශේෂව සමාචාර වැරදි විසමාචාර පවත්න්නේ ආචාර සමාචාර පවත්න්නේ ඒක සම්බන්ධයෙන් මේ ඒ රාජ ස්වාමීන් වහන්සේ සම්බන්ධ සිද්ධියේදී සර්වඥාන්සේ කතා කළ තියෙන්නේ නිදීනම පවත්තාරයන් පස්සේ වචන දසාවි. නිකය වාදී වේදාවේ තාස්සම් මේ අනිකෝ භාගී. යම් කිසි කෙනෙක් ඒ කර දැකලා කරදක් වෙන්නලා දෙනවා නම් ඒ පුද්ගලයා දකින්නේ කියලා කියනවා දිනතු මට විලාණය ගැන හර දක්වන්නේ. ආනෙවෙන් කෙනෙක් වචනේ කරන්න මේ එවැනි ඉස්පලේ දෙන්න සත්පුරුෂයන්ට ප්‍රේ වෙනවා අසත්පුරුෂයන්ට අප්‍රිය වෙනවා. ඉතින් මේ නිසා කෙනෙක් තමයි උපදෙස් දෙනවා නම් ඒක අපි බාර ගන්න ඕනේ කොහොම අපි කල පොත්තක් හරි කල්පනා කරලා කියනවානේ අපි දැන් හිතලා කියනවා. මොනවද අසින් හෝ ඒ නිසා ඒකට ස්තුති කරනවා. මේ වෙලාවට බොහොම ස්තුති කියලා පස්සේ ඒක නැවත සලකා බලලා කටයුතු කරනවා මිසක් ඒ වෙලාවේ ප්‍රතිඋත්තර දෙනවා කියන එක. මේ වෙලාවේ එකට ගැටේනවා කියන එක අර අර දොර වහගන්න දෙන හේතුව. මේ එතන මේ පාරන්ද කියන කතාවට මේ වෙලාවේ උත්තර බඳින එක කොහොම රළු ගතියක්. ඒ නිසා මේ දැන් සාරම්භ ආරම්භයේ තමයි ආරම්භය කියන්නේ කියන කියන එක එක එක කියන මොනවා කිව්වත් ඒක පිළිගන්නවට වඩා මොකදලට වඩා ඒ වෙලාවෙම උත්තර බලන්නේ උත්තර නැතිනම් මේන්න තියෙන්නේ ආනගෙනාගේ සක්කාය දිට්ඨිය කිසිම අනුභාවයක් කියලා. මේක ගන්න බහලව එහෙම පවතිනවා කියන්නේ. ඒක සබදනාස්ගේ උමා කතාවක තියෙන්නේ කංශෝ පහතායක සමක්ක බාලියක් හෝ සඳ කට්ටියක් හෝ එතරම් යසතෝනේ විදයක් හෝ ඒක කිසිම කලොත්තක් නැත්නම් ඒක සත්‍ය කෙරුවොත් එහෙම ඒකෙන් දින්නාද බලන්න. අපි පාසලක් නේද මොන වාණි කියලා බලන්නේ පාසල සතුටු. සතුටු නාල සතේ. එහෙමනම් ඒ කියන්නේ දඩු ගානේ සතුටු කරන කැලේ වාණි කොඳ. මේකට යන සතුටු කරනකොට ඒක රාශිය කරන සතුටු පිටි ගන්න. කැපට කන්ද භාජනයක් කරගන්න සතුටු කරන්නේ නැහැ. එන්නේ වගේ තමයි කියලා කියනවා අක්කාය දිසි විනිශ්චිත මනුෂයාට සතුටු කරමු ගමන. ඒ මනුෂයා ඒක අනුව විචාර අන්තරාජයක් ඇති. යම් කියන විනිශ්චය ආදරයක් නම් සතුටර කරාම කස්සේ බෝල් ලයිනවා. ඊවලේ සංජයව තමයි සක්කාය දිට්ඨිය නැති සංසමකට කෙනෙකුට කවුරු කොහොමද කරන්නේ? ඒ මුලට පසුතර බලන්නේ. සාරංගෝ සාරංගේන උපවිච්ඡතිය ළඟ එකට ගැටීමක් එන්නේ. ඒක මොකද අපි තේරුම් ගන්න ඕනේ මේ විදිහට කවුරු හෝ අපි ගැන කලකා බලලා භාවනා සම්බන්ධව, සීල සම්බන්ධව, දාන සම්බන්ධව, මොකද කියන දෙනවල සිද්දොර ඇරලා. සිද්දොර වඩන්න එක ඉක්මනටම පුළුවන් විශේෂයෙන්ම වැඩි තමන් සීලවන්ත වුණාට පස්සේ වැඩි ඉස්සරහට පස්සට. කොහොමද කරන්නේ? ඒක මොකද විභාගයේ කතාවේ විභාග අංශ කතාව දෙකේ එකකයි තමයි කියන්නේ හරියට ඒ සඳහන් කරලා තියෙනවා කාමභෝගී ජී පුද්ගලයන් අතර විචාරසිකෝවා සම්යෝජනයේ ඒවා ඒ අත්තන්ට සාමාන්‍ය සංසාරට බඳින ප්‍රධාන ධර්ම රාගය. කාම වස්තු වේවල ආසාව. ඒ ආසාවට බඳිනවා. සීලන්ත උනාට පස්සේ කාම වස්තු කෙරේ නෙමෙයි කාම භාවනාවේ නෙමෙයි ප්‍රධාන දේ ද්වේෂය. සීලන්ත අනුව කොහොමද දුක් කරගත්තේ? ඉස්සරගත්තේ. මොකද මමලා සීලවලට කියලා නහයින් බලනවා. අනිත්‍යක භාවෝගී කුලේ යතුරුවල මකන්නම්බල කියන්නේ කියලා ඒක ජීවවත් ජීවන්තය මතක තියාගන්න ඕනේ ඔය මුල් බයිසින් කියන බයිසින් වගේ අර ඉතර චේන්ජ් කරගන්නේ මොනසුර ගති සීල සිල්වන්තකමක් එක්ක එන එක විදිහට හඳගෙන එක විදිහට පටවගෙන ඒ හැම වෙලාවෙම ඒ නිවලත උලේ නැත්නම් නිහතමානී ගුණයක් එක්ක ජීවත් වෙලා සීලතා පූජාර්ථ පත්ලපත්. සතුටු ලබන්නේ මාටපත් වෙනවා. එහෙම නෝක මුදින් ලබනවා කියන කෙනෙක් මහා ලොකු දෙයක් යන අදර නෙවෙයි. ඒත් මේ අදහස් කරන්නේ මුචලෙන් අතර වන්දනීය මුදියේ කෙනෙක් බවට අභිවන්දනීය කෙනෙක් බවට පත් වෙනවා කියන එක ආසෙන් අවශ්‍ය දෙයක්. අනන්නේ ඒක ඇති කරන්න මේ මුදියලම මේ නිවාස උනේ කියන්නේ. සුවච මුදිය කියන්නේ. ඒ සුවච නිවාස උන දෙක නැතුව ඒ තමයි ශ්‍රී ලංකකම මොකක් හරි ගන්න ඕන නැහැ. මේ මේ වචන වලට අත්කරණයක සාරම්භ කරගත්තොත් මේ පුත්‍රයාට ආදර්ශයක් කරලා දීලා ඒ සමාජයට සාධකයක් පිළි ඉදලම් පිළිගන්නවා. ඒ සංකරෝම මුංචි වැරදේ හෝ ලෝකයේ වජ්ජේ වෛරස්සාව කියන විදිහට අනුමාසෝ වරදේ ඡයදත්තර අනුගතයේ දිගට තියෙනවා. ඒක පිළිබඳව විපස්සනා කරන්න. මොනවා ඒ සම්බන්ධ ඕනෙක පැතියකට උනත් වෙනවා කියනවා. සීල ශික්ෂාවක් වශයෙන් අපි මේ නිවාසුනේ මේ ප්‍රමාණික න්‍යාය කරගත්තේ ඉතිහැටි. අපේ සමාජයක් වශයෙන් ඊර්ෂිත මනසක් මොවිව සදාන ඒකත් එක සමග වෙච්චියොත් ඉතරයි සතරහාරියන්නේ. ඒක සඳහා අනිවාර්යයෙන්ම ශීකාකරේ ඉස්සේ බලන නිරාකරේ ඉස්සේ වචන අවශ්‍යයි. ඒක උදේ පොත විස්තර වෙනවා. ඒකට වඩා විපස්සනා භාවනා කරන කෙනෙකුට මේකට ලොකු අස්සතියක් විතරක් මේ ලොකු දොර කවුරක් ජල් කවුරක් කරලා දෙන්න කුඩ ඉලක්ක ටිකක් සාහිත්‍ය ස්වාමීන් වහන්සේ සම්බන්ධ කතා ප්‍රොජෙක්ට් එක සඳහන් වෙනවා ඒ වගේ සිද්ධියක් කරන්නේ කොහොමද නමුත් සර්වචනන්සේ අදිශේ වගේ තීන්දුව කරනවා පස්කාරයෙන් පස්සේ සාකාරය වගේ. උදා වෙන තෙක්ම සිටියේ බොරසාවක් කරලා තිබුණා අදින් පස්සේ ජීවනාරාම සම්බන්ධුනේ නැහැ කියනවා. ඒක හැලඹිලා තිබුණා. අනේ අපි ස්වාමීන් වහන්සේට ගන්න වෙන්නේ නැහැ. කිරු දෙනාම ඇවිල්ලා ඇවිසිලි කරා. ඒක තමයි උත්තර උනා 16 ගේ ඉල්ලීම නිසා උනාගේ ජීවිතය ගමන් කාර්යකාරවන්නේ. ඒකට මේ උනා 16 ධර්මය අවබෝධ කිරීමේ ශක්තිය පිළිබඳව පුණ්‍යාට ආශිර්වාදයේ පොරොන්දු අනුව කියනවා ප්‍රකාශ කරලා සාකච්ඡ සමුදාවේදී ජනසාරයේ මේ ගමන දිගාල වෙලා ඉඳලා කියන්නේ සාරිකාව. පස්සේ තවතනාචේ වැඩ ඉඳදී මාසේ වැඩ ඉන්නකොටම සාරිපුත් ස්වාමීන් වහන්සේ ගමන කාර්යය නම් කරා. සම්කල්පවතේක ස්වාමීන් වහන්සේලම බලාපොරොත්තු වුණා අතවිස්සලා පාසලිය අරන් කරලා සාරිපුත් ස්වාමීන් වහන්සේ ඒකත් තේරුවේ නැහැ. දැන් පිටේ ඇන්නේ කියලා ආ කිව්වේ නැහැ. ඉතින් මේ තරඟ මේක හිතමනාපයක් ඇති වෙනවා. ඒ ඇති වෙන වෙලට කාර්යස්ථානයේ අර පිටු මැදම සංසිය ස්වාමීන් වහන්සලා එනම් සාධාරණ දෙලමුකේ කට්ටිය අරගෙන තව තවත් වන්දනා කරන පිටත් තුන සම්පතයි. පිටත් කරලා ස්වාමීන් වහන්සේ යන පාරකයි මේකේ සංස්කෘතිය අරගම සිංහ පොරක් විශ්වාසයේ ඇගේ වැඩිලා තියෙනවා. ඉතින් මේකේ සම්පූර්ණ වැටෙන කංගා ඒ ස්වාමීන් වහන්සේ අවතරණ නදනා කරන සාම. වශයෙන් දෙන සම්බන්ධතාවය. නමුත් නැත්නම් මාන සංගලන දින කරන්නේ. සාපරියක් කොටසක්. මේ ආර්ථික ශ්‍රාවකයන් යාපෝ ආදාවි වල සම්බන්ධතාවය වශයෙන් වටිනවා. සකවහන්සු මෙතන යනකොට මේ අපරාධ විද්‍යාවේ ඒ දුරේ අගල ගිහින් තියෙන සමාගමක්. සුරත් මේ කියන දේ උදාහරණ ගන්න. ඒකදී ආර්ථික ශ්‍රාවකයන් අවසරයි ස්වාමීන් වහන්සේ මේ කාය දත්තාතිය වඩන්නේ කෙනෙක් නම් එහෙම වරදක් කරලා ඒකට සමාව නොදී සමාව නොගෙන යන්නේ කියනවා. නමුත් ස්වාමීන් වහන්සේ මම පූර්ණ කාය දත්තාතිය වඩනවා කියලා කියනවනම් සතකු ධාතෝ පිළිබඳව මගේ කයේ තියෙන කටු ධාතෝ අන්දාගේ ඇඟේ තියෙන කටු ධාතෝ පිළිබඳව මම නිත්‍ය කොහොමද එන්නේ කියන්නේ. එනිසා මන්දිරයට කාර්යයෙන් යන යදනකොට මට හිතනවා ඒක අවබෝධය. ඒක අවබෝධය පටිච්චසමුප්පාද නැති කෙනෙක් නම් එම කාර්යයෙන් ගැටිම දැනෙන මොකද සමානව යන්නේ. අපි හිතන්නේ ඒක මෙතන මොන කාර්යයකට තියෙනවා. ඒක කතාවට දෙන්න දැනුමක් කියලා තමයි. හැබැයි තරම සිදුවේ සත්‍යෙදි, සෙදෙදි, කරගත්තු ඇඳුමකින් දෙලෙන් ගැටි මොකද කියලා කියන්නේ. ඒ වගේම තමයි ආපේ සංසෝ පිළිබඳව අපිට ඕන ආයතනයක් ඒකෙන් ස්රෝත වෙන කිසියෙන් ගත කරන්නේ ආයතන නිසා මොදුවේගේ ධර්ම සුගතිය දැකීම සුගතිය කියවන දෙනෙකුගේ කර්මකට සම්බන්ධ වෙන ප්‍රතිපත්තිය ඒ වගේම තමයි වායු ධාතු පිළිබඳව මගේ ඇහි සම්පූර්ණ කායගතක වෙන කිසිවක් ඒක අන්තයෙන් සංකලයක් ඇති වෙනවා මෙන්නම හැදීමක් සිදු වෙනවා ඒ කියන්නේ මොන දැනගෙන ඉන්නේ ඒ සංකල්ප කරපිට නැති වෙනකොට ඒ කායයෙන් දෙක ජීවත් වෙනවා. වැඩිලා, වැඩි වෙලා රොදමී කියන්නේ කියලා ඒක සමාන වෙනවා කියන්නේ. ඒ වගේම හේතු සාර්ථකව කරවැටේ. එනිසා මොන දෙයක ඒකට ස්පර්ශ පුරුද්දක් කටයුතුවක් මට වැටෙනවා කියලා. උනාගේ සිංහනාලයක් පවස්සනවා. කායගත සතියයි කෙනෙකුට නම් ඒ තමයි කරන දේවල් පිළිබඳව මේ විදිහට වෙලා කරදරක ඉඳිනවා. ඊට පස්සේ උන්වහන්සේ නිවාස වල කියලා ස්වාමීන් වහන්සේ සත්‍ය කියලා කරනකොට මම නිතරම ඇසෙන්නේ අතට අත්තක් කරගෙන ඉඳගෙන යන වසල ගන්නේ. මේ අතට ගන්න නිත ඇහිීමෙන් තමයි පුළුවන් පුළුවන් කරා එළඹෙන්නේ. අනිවාර්යව පාරමිතිය විදිහට ආගදාන දැක්ක දෙන්නේ කියලා අන්නේ වගේ තමයි මම මේ සත්‍ය කැදෙන්නේ නිසා මට කවදාවත් ආගමෙන් පිළිවෙලින් හස්සන්නේ නැහැ. සෞන්දර්ය මම පිළිගන්නට යන්නේ ඉන්දක් ගැස්සෙන්නේ මේ කල්මු සිදෙනෙක් වාගේ. අර කියනවා නම් මේක අයිනකම් අද ආතාවක් කියනවා කාටද? අන්නේක අයිනක නම් අර විසුරණ කන්නේ විතරේ වනේ සුන්නින්ම මොලේට ගන්නවා. කලයේ සුහරතුන් මොලේට ගන්නවා. විශේෂීත්‍ය ජීවිතසොත් සංයුන මොලේ වැටා. ඒක ඒක ඉතාමත් වේදනාවක්. ආයේ දෙනුත් ආයතනවලදී මුලවසේ දේශනා කළා කියලා පිටක් එක තමයි සින්නකට අදාහපත් කියන නායක තමයි. කවදාකවත් දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් සංවාදිකයන්ගේ අනුකල ඉතාමත් ගෞරවයෙන් කටයුතු කරන කෙනෙකු හෝ අපි උපදේශයක් ලබා ගන්න ඕනේ නම් අපි කොච්චර අර රචකුදන් සමාකරයේ කියනෙන්නේ කරේ කොහේ කියන්නේ මේ අනුමාන කියන අවස්ථාවේ බලන්න කොහොමද ඒක එහෙම නොදී අපිට කිහියක් අදවා ඉස්සරහට දෙන්න මට දෙන්න කියලා කියන්න පුළුවන්. නමුත් ඒක මේ පාඩලේ තරම් විශාලම ඉරාදයක් හානියක්. මොකද සම්මතනගේ සඳහන් කරන රජ කෙනෙක් රාජකීය අත්‍යවශ්‍යයෙන් තෝරාගන්නේ ඇත්තන් කියන කීකරණය. ඇයි මේ කලේ? පස්සර මේ කලේ කීකරණය. ඒක ඕන පිළිසක් වලවල් ගමන් ගමන් දෙන කරුවා. යුද්ධයක් කරනවොත් ඕන. එහෙම නායකයෙක් එහෙම නැත්නම් ඉන්න පඬිතෙක් තමයි අතරින් තමයි තෝරාගන්නේ සෝදයාගේ. ඒක පඬිතකම් කියනකොට අහයි ආදී කියනකොට මොනවද කරන්නේ. ඒකද දැන් මොකද ඒවා තියෙන තියෙන මානක කාර්යම් ගන්න. ඒවා තියෙන තියෙන ආකාරවත් හරියලා වැඩේ. ඒක හැම වෙලාවෙම තෝරාගන්නේ ශික්ෂිත කටේ. ඒක අපිට ඒ වගේ තත්ත්වයකට යන්න බැතුව සිතිවිලි වෙලා කරකීවට පස්සේ දැතුව අපරාධී මේ කාර්යවල කියන මතකයක් අනුභවයේ කියන්නේ දුක්ඛණය නැතර ජීවන ධර්මවල ගෙවන්න කියලා. ඒකට උදාසියු මේ මේ අවදකයි අවශ්‍යතාවයේ සූත්‍රම ප්‍රකාශය. ඒ ආශ්‍රිතනේ සියුම් ධර්මයේ සත්‍යය ලක්ෂණ නිදී උදානත්ම රහස රකි. ඒ මහතර දෙවියන් ලක්ෂණ ඉතාමත්ම සංයෝගයක් වාසය කරනවා. වාසය කරන්නේ අපි ළඟට ගන්නේ අර ඉස්සෝකාරය ඇති. සෑම රාජ රටේට ගන්නේ මුදේ වාසය. ඊට මොන ඔක්කොම තියෙනවද කීකක්වත් තියෙනවා. ඒ වගේම තමයි ආර්ථික ස්වාමීන් වහන්සේ වාගේ කෙනෙකුට උපදේශයක් කරන්න උනත් සාමත් කීකම් වෙනවා. ඒ වෙලාවෙම ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා කෙනෙක් ලොකු ගෞරවයෙන් කටයුතු කරන්නේ. නෝනෝ එයාට බොහෝ දන්නවා මේ දාහලයක් තමයි කියන්නේ කියනවා දුරකට අනවශ්‍ය ප්‍රශ්නයක් වෙනවා කියලා පසුබාහදී කියනවා. ඒක වගකීමක් කියනවා. කල්‍යාණ මිත්‍රයෙකුට ඥාන වංශයෙකුට මේ විෝෂකරණාදී වචන වචන කමෝකේ විදිහට කල්‍යාණ මිත්‍රයේ සත්‍යයක් තමයි වත. ඒ වත තමයි කවුරුහරි කෙනෙක් පරිභාවනා යෙදී වටේ කරනවා කරගෙන යන කෙනෙක් කියනවා නමුත් පොදුතන යම් වැරද්දක් කියනවා. සකස් තමයි වැඩකට යනවා. ඉතින් සාමත්ම සුදුසු වෙලාව සුදුසු වචනේ සුදුසු ස්ථානය කරගෙන ඉන්නවා. ඒකට ඉතින් නැති වෙන විදිහට මේ කාර්යය කියලා කියනවා. නමුත් ඒකත් මේ උපදේශ ලැබීමට සුදුසුසක් සකස්තාවක් වෙනවා. ඉන්නවා කරන්නේ කියන්නේ මේ මුද්‍රණ ඉලක්කවලින් සාමාන්‍යයෙන් නිතරම කරනවා කියන්නේ. නිතරම කරනවා කියන්නේ අපි යටි ගානක් කරනවා ඒක අත්වගන්න ඒක සාධාරණම පිළිගන්න කියලා ඒක කොහොමද කියන අතවතාවක් නෙවෙයි මේ දැක්කොත් බටහුලම පිළිගන්න නමුත් ඒක නිසා පවාගන්නේ කලරුම ඒක කරනවා ඒ ශාරීරික සාධන අර විදිහට අන්ලයින්ගේ විශාල ගෞරවයෙන් තමයි මේ ගුරු ශාස්ත්‍රීය නායකයෙක් වශයෙන් මොකද කෙනෙක් වාගේ දැන් පසුපසෙක් වාගේ අන්කඩිච්ච මේ දුරේක් වාගේ සසල දරුවෙක් වගේ. එහෙම නැත්නම් අත වෙන වෙලිකැලක් වගේ. ඕන දෙයකට පුරුකයක් ඇයිදන් දෙකක් ඇයිදන් අත වෙන වෙලිකැලක් අපේ ගැසින ස්වාමීන් වහන්සේ නමුත් ආත ස්ථාන වල තීරණයට විවර කරනවා. ඔක්කොමලා ඉන්න පාටි ගියාට පස්සේ ඒවා පොරාග ලකවලා කියනවාද වේද කවුරුන් ඇතුළත ඔක්කොම බලලා අන්තිම මොහොතේ ජීවකටවත් වාගෙන දෙවියන් කරවාගෙන ඇතුළේ දෙවියන් පහලා සමාධිය යනකොට ඉස්සාද විදෙච්ච හත්තාව සාමනේ යනවා කියලා තමයි සාමි මාස සිදු අනිවන්නේ. ඇත්තම බලනකොට ඇදගෙන ඉන්නේ යකෙන් කොලක් එන්නේ. මේ කවරම සිදු හදලා ඒකාන්ත කරගන්න. අර සාමෝගයන්ගේ ළඟ අරහලවන්නේ ඇතිලි කරගෙන කතා කරලා කිව්වලු හත්තාවක් හත්තාවක් වයිඩදී අදට විදෙච්ච සාමනේ යනවා ජීවරක් දැක්කම මම කොහොමද මට වැඩි වෙනවා. චින්තාවේ සාපේක්ෂව වැඩක් කරන කර සමාවෙන්නේ කියන අසාමීනතාවය අපතිදේශනා කරනවා නෙවෙයි. දැනටත් නදීලා මේ වෙන කියන ක්ෂේ මට ජනතාවක් ලැබේවා කියලා ආයෙසිම දිනදාගෙන කියලා. ඒ තරමටම ආදර්ශයක් කරලා කියනවා ආද සර්වඥාන්සේ අතිකර මේ සාපේක්ෂතාවය කියන්නේ අපි කවදාකවත් අන්තිමයි. සමස්තලයි කියලා උච්චාරණ කටයුතු කරන්නේ අපිට කටයුතු කරන්නේ මේම රම්බලෝට ඕන කෙනෙක් අසුචි දැම්මත් උත්සා දැම්මත් සතරම නයිනවා නිදානයක් වැළුවා තුනක දෙවිසු සිංහේ ප්‍රාණිය ආරම්භයේ වැඩි වීමත් හෝ සහත් එකක් වෙනවා. කායගතවදී පරිණතව අවබෝධ කරගන්න මේ දුක යන අනිත්‍යය තමයි කවුරු නිදා කරන්නේ සංසාරය. ඒක තමයි. ඒක මාපෝද හතේ කොච්චර බොරු හේතුවක්. ලබලා බොරු කොමුස්ති කාගේ තියෙන කොමුස්ති හේම හොදලා වෙනවා කියන්නේ සමුදි වචනේ ගුණය දෙකකදී පාදාගතේ කියනවා. ඒක ආබන්ධන ශක්තිය, දෙකේන ගතිය, ඒක හේම කොච්චර කුණ හේතුව සූර සමුන් සමරලා සුවඳ එකතු කරක් වශයෙන් ලබනවා. ජීවිතක දෙන්නු දැම්මක් අසුචි දැම්මක් ඒක ලබනවා. ඒක වෙනසක් නෙවෙයි. වායව ධාතුවත් අසුචි තෝරගෙන ගියා, මනසෝ ධාරගෙන ගියා, වායව ධාතු තුනේ රසය. ආන්නේ විදිහට ඒ කායගත සතිවර්ධ කෙනාට උදෝව තේරුම් ගන්න පුළුවන් වෙනවා. අපි දක්වා මේ ශිෂ්ටාචාරයේ ඒකේ කොලඥාව සදාචාරයේ කොලඥාව ප්‍රතිපදාවේ ප්‍රතිපදාවෙම සීලයට වැඩි වූ අධිශීලය චිත්ත භාවනාවට වඩා වැඩි වූ අධිචිත්ත භාවනාව ප්‍රඥා භාවනාවට වඩා වැඩි වූ අධිප්‍රඥා භාවනාව කියන මේ සිව් භාවයේ දබාගත යුක්ත දුෂය දෙන්නල හැකි කරන දෙයක් එතන නෑ. ඒක උකාන. කියන දේ උකාගන්න. ඒ උකාගන්න නම් මෙන්න මේ විදිහට සත්‍යකුත්තා සමාසාරයේ කිසියෙම විදිහ පරිවර්තනය. විඤ්ඤු සත්‍ය සංවිතින් අනුන්ට උපකාර කරනවා උදා අනුකුඩාවකට කොහොමද ලැබෙන්නේ කියලා ඇති කර ගන්න ඕනේ මේක නම් වැඩි හිතියෝ ඒක හසුරවලා ඇත්තෝ මේක ආයුධ කරගන්න. ඒක බුද්ධ වචනවත් හැම කෙනෙකුම යුතුයකමක් කර කෙනෙකුට බෑ එහෙනම් බුදුහාමුදුරුවෝ කියන නිසා මට කී කරුණාවක් කියලා ආදරයක් කියලා. ඒකද කරන්නේ කියලා ඒකත් ඒක අධිකාරී ශක්තියකට නැටක් වෙනවා. ඒකත් මේ මේ ප්‍රස්තාවවල ගන්න බැරි විදිය පවතින. ඒක කරන්නයි කියන්නේ සංජයක් වශයෙන් සාකච්ඡාවක් වශයෙන් මතු කර ගන්න පුළුවන්. ඒ සීල සමාධි ප්‍රඥා පූර්ණ වැඩ පිළිවෙලේදී තමයි ඉන්දියට යන්න නම් උද්දටම මතක තියාගන්න ඕනේ සීලය හැමදම අදිශීලයක් වඩන්න. මම අදිශීලවන්තයි කියලා කියන්න පුළුවන් දායකයෙ නෙමෙයි. ඒ අසාර භාවනාවේ ලබනවා. නැත්නම් සමාධි භාවනාවක් සුබදාම අදිශමාදයක් නැත්නම් චිත්ත භාවනාව කියලා අධිචිත්ත භාවනාවක් පාඩපත් වෙන හැමදම චිත්ත වෙන්නේ මම දැන් චිත්ත භාවනාවට මේක අධිචිත්ත භාවනාවට ඇවිල්ලා කියන්නේ කියලා ඉස්සර බලන්න මේ තාක්ෂණය කරන්නේ. යෝගයෙන් මුචක ප්‍රඥාව හවුනා කරලා ආරියුත් ස්වාමීන් වහන්සේ අත්සවුරුදු වයසේ වෙච්ච සාමණේරෙක් ඉදිරියට මේක සමාව ගත්තා නම් සිවගෙනකට අපි පාඩම් තිබිලා චක්කප්පවන අධිපත්‍ය භාවනා කිරීම අවසන සකලක් හේෂන්නේ දුරු සමෝච්චාසයේ කියලා දක්වන පොහොන් ප්‍රතිපදිය. ඒ පොහොන් කිරීම දැන් සරුවත් යන වහන්සේගේ දැන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ නැහැ කියලා බෑ. දැන් අපි ළඟ ඉන්නේ රවචනවාසේ තමයි. ඒ ඉස්සරහ ඉන්නේ සාරිපුත්තු ස්වාමීන් තමයි කියලා. ඒ අත්තරෝ විසින් මේ සමාජාකාන්තයක් වශයෙන් අපිට යන ප්‍රතික්‍රියාවක් කරනවා. ගරතක් වෙනවා දෙනවා. මොනවද කරනවා නේ? ඒ ශක්තිය කියන තාක මේ බුද්ධ ඉන්නේ නැහැ. ඒක කාදාකත් වැඩක් නැහැ විවෘතක් කියලා වැඩක් නැහැ කියලා තමයි මෙකේ යුත් කරගන්න කරන්නේ. ඒ ලෝකයේ බලයක් කියන තමයි මේ රාජ්‍ය කියන බයාකම දැනුමද යම් විදියකට සංයාදී විතරක් යම් දෙයකට බ්‍රහ්මදන්නේ පනවනවා කියන ඒක ඒක ආදාන කරගන්න. උඹගේ ජීවනකට මේක තමයි බ්‍රහ්ම. ඉහළම සංයෝග නැත්නම් ඉහළ සාධනීය එකයි මේ සාක්ෂි. අපි බ්‍රහ්මදන්නේ පනව ගන්නත් ඔබේ පනවන කාලයට අනුන්ත වශයෙන් කතා කරන්නත් ඔබ විතරම මතක් කරගන්න ඕනේ. ඒක තමයි දැක්කොත් මේ කරුණාවෙන් කියලා දෙනවා. ඒකවල එහෙම නැතුව මේ විශේෂ අනුසය කෙලෙස් එක වැඩ කරනවා. අනුසය කෙලෙස් වල තියෙන පුරා වංචනික ස්වභාවය. බැලුව බැලමට බොහෝමත්ම මහත්ම කතියේ කෙලෙස් වල තියෙන. බෝධ සමාවෙන් කලයකට යන්න පුළුවන්. ඕන සමාජිකත්වය තියෙනු තියාගෙන ලැබෙන උපදෙස් අයෝත්‍යන කෙලෙස් මට්ටමට උවිතික්ම කෙලෙස් මට්ටම ඥාන සමාධිය කෙලෙස් තමයි සංකාරී කෙලෙස් වලින්. එතන අනුසය කෙලෙස් මට්ටමට යනකොට හැම කෙනෙකුම ආකාරයි. තමන්ගේ කාටවත් ප්‍රොබ්ලම් කරගන්න. ඒ වැදගත් වීම සඳහා අපිට කියන්නේ බාහිරයට දෙන කියන කාය සමාචාර, වාච සමාචාර, මනෝ සමාචාර කියන මේ තුන පිළිබඳව අපි තේරුම් ගන්න විදිහ තමයි හැදෙන්නේ. මේක දෙකද කියනවා විඤ්ඤාණ ප්‍රමාණං අවිඤ්ඤාණ අපමාන. මේ කාය සමාචාර, වාච සමාචාර, මනෝ සමාචාර කියන මේ තුන සීලවත් නැති සමාධියක් නැති අත්දැකීම් විශේෂ කොටයක්. කියන්න දෙන්න බොහොම හොඳයි කියලා තමයි. නමුත් සීල සමාධිපත්ත ඇසියන්න වෙනෝ ඔය හොඳයි කියලා කර සාමාන්‍ය ලබා ගන්න බැරි වෙලා තියෙන්නේ සාමාන්‍ය සීලවන්තා. ඒ අනුභව හදන්න බොරොන් ස්වල්පාන පිළිබඳ ලෝක ගොඩක් සංවේදී. උදා සංවේදී වෙලා තවත් මේක පිළිවෙල කරන්න පුළුවන්. තවත් මේක හදාගන්න පුළුවන් කියන ඈම කෙනෙක්ගේ ලැබෙන ආදර්ශ ඈම කෙනෙක්ගේ ලැබෙන උපවාද ඈම කෙනෙක්ගේ ලැබෙන අනුශාසන ඊළඟට සුලකට පස්සට පස්සේ හැම වෙලාවෙම අනුසම්පන්නතාවයක් වාගේ අනුත් සාමලේ විපාගේ හැදුම් වෙන්න තියෙනවා. ඒකෙන් දීචකමක් නෙවෙයි. මේ දීචකමක් තමයි ආයුෂවතර ඉතිරි කියන්නේ පිළිසඳට යනවා නම් ගන්න සුමනේ වාගේ යනවා. මම වලවලගේ වාගේ යනවා. අසදින දිකැලක් වාගේ වෙනවා කියන්නේ. උනාදේක ප්‍රකාශ කරන සංවර්ධන සෙනඟුව කැමති නිසා. ඒකයි අපිට තේරු ආදර්ශය මොකද අපි මේ දිනවල දෙයක් විතර ගන්න හදනවා නෙවෙයි. අපිට තියෙන මේ කෙලෙස් ඒවා ළමයින්ට අටක කුද්ධියට යථාර්ථයට මුහුණ දෙන්න. ඒ මුහුණ දෙනකොට අපි ළඟ ඉන්න රත්නකුඩ ආයුව අතර තමයි අපිට මේ සමාජයේ නියෝජනය කරන්නේ. ඒත් අපි කටවල් වහගත්තොත් ඒක පිළිගන්නවා. ඒක විතරම මේ අනුන්ගෙන් තමන් දිහාට එන උපදේශ මාලාව හදින පිසුදු වාදයක් බලාපොරොත්තු වෙන නිසා ධනෙ ගන්න තියාගන්නවා වගේ විතරද ඒක නිතර මේක තියාගන්න මේක ඉතාමත්ම සූර දක්ෂ පෞද්ගලික කරන්නේ ප්‍රතිදුන් උත්තරපාරට අපිට මතක් කරලා දෙන්න පුළුවන් එහෙම නැතුව මේක කන යුක්ත දුමකේ ගුණයි කියලා බනින්න දෙයක් නොකලයි කියලා ගහන්න දෙයක් නෙමෙයි ඒක පුදුලෝ මේ කියනත් ඔක්කොම සාමාන්‍ය හොඳක් මේ කතා කරන්නේ හොඳින් වඩා හොඳ වේ කරගන්න. කිසිදාගේ සූදුත භාවයට යාවි. උදාහරණයක් අපි කරගන්නවා. අපේ තමයි මේ මොකද? කර්මයක් මේ ඉර වෙලා ඉන්නේ ඊට වඩා සියුම් තත්ත්වයට යන්න බැහැ. ඉතින් මේකට හොඳම ඉඩක් දුන්න සමාදාය සික්කත ශික්ෂාපදයේ කියලා තනින් කතා කරගන්න රැකේ. විශේෂ පදරක්කට සමාදන්ව රැකෙන්න බැරි වෙනවා. සම්බදාවේ ඉස්ලාම වෙන්නේ සාමනීය වෙන්නේ සාමනීය වෙන්නේ සාමනීය වෙන්නේ කඩේ සමාදන් වෙන්න පුළුවන් කියලා වෙන්නේ අංශ සමාදන් වෙන්න පුළුවන් කියලා වෙන්නේ එහෙම කියන්නේ කප්පේට දෙන්න. ඒකයි මුදලයි කියන්නේ ඒ අදිශීලයේ බය. ඒකට අදිශීලයේ අපස්සලා. ඒක මේ තමයි. එහෙම චොකුසල මන්නාලා කියන දොස්ත කියන වර්ගීකාරය. යැත්තු ඒකේ වැර කරපත්. යැත්තු හොඳ ලැබිච්ච මේ වස්තාවු සාධනේ කරගන්න තියෙන අර සීලයේ ඉතුරු සියුම් තත්ත්වය පස්සට දානවනේ මේ හතක් ගන්න යනට අවශ්‍යයි. කරන්නේ මෙහෙම සීලකට ආවට පස්සේ දැන් අපි උදේ සීලකට ඉච්ඡා ඉස්සක්ෂ සමාධි භාවනා ඕනදාන පුළුවන්. වගේ එක විකීතර නැහැ. ඒක කෙනෙකුලා ඒක සාක්ෂාත් කරන්නේ කරන්නේ නැත්නම් විශේෂයෙන් කුසල ඉල්ලගෙන තබුදක්. යයි අප්‍රමාදී හෝ ප්‍රමාදී රක්කම ලබන්නේ. ඒ වගේ මේ සමාජයක් ඇතිලා ඕ මට දැන් දුකක් කියලා තියෙනවා මට දැන් අරුතක් කියලා තියෙනවා අර කයි මේකයි කියලා සත්‍ය කරගෙන ඉන්න මිසක් ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න දෙන්නේ නැත්නම් ඉතින් ඒක ඉන්නේ ඒ විදිහේ නේද ඇත්තම ආදී හොත්තමයි මේ විදිහට සමාධිය තියෙනවා විපස්සනාට තියෙන්නේ එහෙම කියලා සීලයක් අත්දැකීම සම්බන්ධයෙන් කියන්නේ කොහොමද මොකද කඩේ ආදර්ශ කරනවා උපේක්ෂාවලින් දෙච්චර සීලයක් කියලා සමාධියක් කියලා තරම දැනුණා විපස්සනාවට ඉස්සරහා ගන්න සංවේගය පාරයි මොකද ඒක කන්නේ බලන්න කවුද කියන්නේ මොකද හේතුව ඒත් අර අන්තිම ගොනුවාගේ හැදෙන්නේ සැකකරුවාගේ කරකෙන්නේ ඒක කොහොමද කියන්නේ ඉතින් අපි දැනගන්න අපිට ඒක සීලයක් අනිවාර්යයෙන්ම සීලයක් තමයි සම අනුපාතවදාරේ සමාධියක් සැකේ අනුපාතවදාරේ සත්‍යාවක් තථා විදර්ශනාවක් අපි කරනවා ඒත් අපේ ගමන බාධා වෙන අපි දැනගන්න ඕනේ මේ කරක කිසිම කෙනෙක් දේව මණ්ඩලයේ බ්‍රහ්ම මණ්ඩලයේ සත්ව මණ්ඩලයේ වෙනවා අනේයත් තමයි මේ කියලා දේවාසේ අපි ඒකට අර ලැබෙන දුරුගක් කියන්නේ. සංසෝතහක යථා වගේ හැදිතමින් ආයන්නේ කරේරගේ කලයක් වගේ. වැඩි මේ සමන් සාධනයක් වගේ ඉතල රාජනයක් වගේ කවුරු සත්පුරුෂ වෙලාදී එකට නොකිය බාරගන්න විදිහට සුඛියාල අපිට ඇදෙන චිත්ත tattේ තමයි ලබන්නේ. ළමයි ඉන්න. ඇති. මේක ඉස්සන් වලට සුචි දෙයක්. අපි එන්නේ එන්නේ එන්නේ මේ කරුණට කිරිවදින්න වදින්න හරියට යන්න බින්නවා සි. ඉහළට යන මුතුම සුරශාකයේ වෙන උලක අපිට යන්න යන්න හඳ මුතුන පල්ලයට ඇරෙනවා සි. තමයි ඒක වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න මුතුමානේ කියන්නේ. ඒ මුතුමානේ කියන වල තු තාතාවක මේ දෙවුලක් ලක්ෂණ විදියට ඊනෙන විඤ්ඤාණ කරේ කොහොමද? හතමෙත දොරවල ආකාරය කියන කරදරේ වින්න සත්පුරුෂයන් විසින් අපි මේවා කියන දෙන අවස්ථාව විරුද්ධ කර තබා ගැනීම මෙන්න මේ වචනේ වින්න සත්පුරුෂය කියලා තේරුම් ගැනීමයි කොහොමද මේ සඳහන් මේක කරගෙන කරනවා කුංචිනේ මාගේ පිටියේ උදාතුරක් ඇවිල්ලා තියෙනවා. අර පස්සේ අපි මේ විචාරන්නේ ඥානවන්තලා කුෂයන් විසින් අපිට නිතරම උදේ ලබා දෙනවා කියන්නේ මුත්‍රාතිය අපිට ගන්නවා කියන එක ලොකුම කලාවක් නෙවෙයි විද්‍යාවක් නෙවෙයි. ලොකුම ලොකු කලාවක් තමයි සුදීසේ ඉඳ වැටෙන තුනේ තමයි ආවාදං ශාසන ලැබෙන මට්ටම දැනන බව උත්තරකම ඉන්නේ. උත්තරට තමයි කිව්වේ අනුගේ උපදෙස් සදා ගන්න තමයි සූර විද්‍යාව. ඒ සඳහා දක්ෂ භාවය ඇති කර ගන්න ඕනේ. මේක නැති වීමකට නම් ලෝකාවචර මුද්දෙදී කායද යන උදාර කලිච්ඡාවේ ලාභවත් කාර්යයක් ලැබෙනකොට අතෝන්නේ කියලා හිතෙන්නේ කියන නමුත් ඒක විශාල පාඩයක්. විශාල අභාග්‍යයක්. ඒක කෙනෙකුට කලින් කියපු සත්‍යෝ විදුත සූතිත සූත මුතු අනතිමානි කියන මොන මොනක්වත් නැහැ ඉතින් පස්සේ ඒක උත්තරගේ පුළුවන්ලේ සෑහෙන බාධාවක් සිදුවේ. ඒක කවදාකවත් වෙන්න දෙන්න එපා. මාර්ග ඥාන ලැබුවත් රහත් උනත් ආශ්‍රේය කරවස්තාවක් වශයෙන් බලනකොට ගොඩාක් දුරට ගිහින් බව කරේ. අනේ දුර්බල කිරීම සම්බන්ධයෙන් මේ කලින් කියාපු සත්‍යෝ කියන හැකියාව ඒකම උතු සූර්ය චුණ වගේ ගා පොදු කරගෙන යනවා පොදු කරගෙන යනකොට ඒක තැනකට එනවා භාවනා කරලා ඒක මම දන්නේ මේ මාන්නයක් සායනේ කද්ද මොකද්ද කියලා පොඩි දුරපස්සේ ආයෙ කාදම්ම භාවනා කරන්න ඕනේ නැහැ කියවන්න ඕනේ නැහැ වෙන කමතාවක උපකරණ වලින් කරලා සාකච්ඡා කරනවා මම ඉතින් භාවනා කරන්න පුළුවන් අන්නේ එකක් කියලා කියන්න අමාරුයි. නමුත් හොඳට දැනගෙන ඉන්න බව දැකලා තියෙනවා මට උගත්තපු ගුරුවරයා මේ කාලේ ඒ මුත්තලයා මට කියලා. වැඩක් කාලයක් ඇවිල්ලා. අන්තිම වල අහලා තියෙනවා. දැන් ඔක කියලා තියෙනවා. දැන් ඉතින් දැන් ඉතින් මම කතරගම භාවනා කරන්න ඕනේ කියලා ඉඳලා වෙලාව. ඒකත් ඒක කවදාක විචිරාර ජීවනක් නෙවෙයි. ඒක ටික කාලයකට සමනලයා හැදෙනකොට කුංචිම තාරේ ඒකාමයේ එළියක් පැතිරිලා කාලා දිනලා ඔබේ කුංචි දිවේ කියලා වැඩිම කැටපිලකට වගේ කතා කරනවා. සාල කාල කාල කාල කාල දෙකරේ ඇති වෙන ගාවට පස්සේ ඊළඟට බෝධයක් හදාගෙන ඇතුළට යනවා. මුස්මාත් ගන්න දිගාලම් කියන්නේ. තමයි මේව කාලයක් වෙනවා. බාහිර ජීවිතේ ඒක හැමදාම කෝෂස් විදිහට එකක් වෙනවා. මේ මේ කෝෂස් යන්නේ මොකෝ කිසියෙක් වශයෙන් ඇතුළේ මේ කෝෂයේ එන්නට එන්නේ කලබලයක් නැත්නම් සමනලයේ සාල් පරිවර්තනයක් කරලා සමනල වාටයි කරලා ඌ ඊට අර්ථය ආයෙත් මේ ලෝකේ යනකොට අර වික්‍රමයට වැඩිය වික්‍රමේ කාලේ කොච්චර අරසා කරේක උරුමනේ අයින්ට වැඩි භයානකයි කියලා. මොකද කෝෂයේ ඉන්න වෙලාවදී ලෝකයේ කරම්බද ගම්බවක් ගන්න වගේ තිබුණාට ඒක හැමදාම ඉතිලා ඊට පස්සේ පුංචි ධර්මයක් තමයි උපදෙස් අපි ලැබිය යුත්තේ ඉඳා වැඩේ. දැන් යෝගාවල ඉතංගෝනේ යන්නේ වල මෙහෙම අංගනාල හිතිනවා ඉතින්. ඔව් ඒක දිගටම උච්ච වෙන්නේ මොකද්ද? අර ලැබෙන දෙන විකාර අවස්ථාව දැකලා සමානව වහලක් දිලයක් වෙලා හෙයි. අපි විනාශයක් කියලා ගන්නට කරපු අපි කඩන විනාශي වටේ ඒකට මුදල් බඳුවක් එකයි කියලා මේ ආවේ එහෙම කරන කරේද නේ අපි ඉතෝම අනිත් කටේ බල කරන්නේ අනිත් කටේ උදාරනවා මේ අතිගතට යන මල්ලච්චි දිහට යවන්නේ ඒකම යනකොට කවුරුන්දෝ කියන්නේ දොරකට ඒ දෝෂේ ආයේ බාරගත්තා කියන්නේ දෝෂේ බාරගත්තා කියන එක නෙවෙයි කොහේද බාරගත්තා මෙහෙම බාරගත්ත විතර කන්ට කියලා කරලා කතා කරලා අදාළන්නේ එතකොට අපේ සියම නිතමානි ලක ගන්නවා කෙනෙක්ට සාතර දොස් කියන ගැතිය තියෙන නිත්‍යෝදයක් නැහැ ඒ මොකද මේ කල්යාණ මිත්‍ර ගුණ වශයෙන් අනුන්ට වහක් තියෙනවා අපි දැක්කොත් තමයි කියන්නේ කියලා දෙන්නේ ඒකට කියනකොටම චිතකරන අර මිදිච්චේ කරේට දක්ව කරනකොට රින්ගාල එන වගේ උදාහරණ කරනකොට ඒක තුලන නිසා ඒකම කල්ලාස් නෑ ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ විශේෂ එකේනොත් තිරිස පණ කියන්නේ එතන විද්‍යාතව කියන හදාරලා ගැනීම කියලා කියන්නේ මේ හැම කෙනෙකුම මත අවශ්‍යකම් හැම කෙනාට ඉඩ දෙනවා. අපි හැමසේ ඒ වගේ හිත වශයෙන් විතර ජීවත් වෙනවා. එතකොට තමයි ජීවිත කරනවා අපි තාමත් කොනවා සිල්ලා තුමන් වහන්සේලා ඉතා පැවිදිච්ච සාමනේවත් එක්ක කිසිම ලස්සනට හදා දෙකාගෙන ඉන්නේ. සිල්ලා කරවත කරනවා නේද? ඒක මේ මොකින් වගේ හිටු ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කරලා තියෙන සම්මුත වේකින කාර්යයේ පිළිවෙලින් බලාගෙන ඉන්නවා. අපි කයින් ගෙන්වනවා ඒක ඉතින් ජීවත් වෙනවා. ඉතින් එතනට පස්සේ සම්බන්ධන තේරෙනකොට ඉතිනේ පාඩේ වලට යනව මේ කලකිරීම විශාල අසමකේත කරලා. ඒක සීලත කරගන්න කියලා. අනේ මේ උතුම් දෙයක්වත්. ශරීරයක. විශේෂයෙන්ම සේවනයේ ගත කරන කොට සුන්දර විදිය. එනිස රෝජිනවල සූත්‍රය අද සූත්‍ර පිටකේ මොනවාද සූත්‍රයක් බාරපත් කරලා දෙනවා මොකද? මොකද දෙනෙක් ඉන්නේ අවසනන් දුරදී කියන මහානාගෝ සංගාමේ සාභාගෝ ගන්තංගරන් අතිවාක්‍යං චිත්තස කිසිලේ බෞද්ධ. තම යුතතවල් ඇතකුසේ තුන්ලෙන් ගිහිනුවන ගීතත් අහර කාගෙන ඉන්නවා. මේ දුනික කලිම වාක්‍යකාරය. අතිවාක්‍යකාරය. මොකද දෘෂ්ටිය. මොකද සමර්ථ කුච්චේ දෘෂ්ටි කරලා කරන්නේ. ඒකට අපි යෝගාචර කුද්ධිය මොන කෑට හදන නිසා මතක ගන්නේ නැහැ. ඒක ඉස්සරහින් කොහොමද බාර ගන්න. බලන්න වෙන විස්තරයක් තිබා. ඒක ගන්නවත් තියෙනවා. මේක නායකත්ත ඒක කියන කවසන විශ්වාසද කියලා. ඒක තමයි මොනවද දැක්කම ඒ කාටද මතක් කරලා මොන විදියට කතා කරනවා අදාලේ. ඒක වෙන ගානක දෙයක් නෑ නේද? අපිට කැමති. ඒකට දෙන්නේ. රාමයේ ස්වාමීන් වහන්සේලා ආශිර්වාදයෙන් ඇඟිලි දෙකලා කිව්වේ සමෝද ගාන සෝමාති දෙවිව කරලා තියෙනවා කියලා. මේ බල කියන්නේ නෑ. මොකද රාමයේ සමාට දුරව කියන්නේ නෑ. යටි වෙලා විදියාව මම බුදුහාමුදුරනේ යන්නේ මේ ඉන්න ලොකම මහයතා. ඔක සංකල්ප කියන්නේ තමයි කායික සාධිතතාවය මොකක්ද කියන්නේ? ඇයිෂ්මතුන් චුරණී මේ විනය පිළිබඳ බලන ඔබ අංශයක් ඇදී. ඔබ අහසට මතයි දැනුම කියනවා මේකට සමාන වෙනවා. මගදී පාඩේ පාඩේ සමාන වෙනවා. විද්‍යාවකාරී කියලා කියන ළමයා ගත්තේ. අර කියලා දෙ පුංචි ළමයි දරා. මේක කියනවා මායිම ගත්ත දේවල් ළඟ විදියක් තියෙනවා. වෙන විදිහකට ඉන්දියෝ මෙලවනක්. මේක නැති අපි මොනවද බලාපොරොත්තු වෙනවා නම් ඒක කවදාකවත් සම්පූර්ණ වෙන්නේ ඉච්ඡාවක් අපිට ඉස්සරහට ආරේ තමයි දැන් වැඩි දැන් වැඩි කියලා බලන් ඉන්නවා. දැන් ඇටවිලා තමයි දැනෙන්නේ. තමන් මොන තාක්කලා ඒ අපි තමන් විශ්වාසාත් කරන දෙයක් සෑම කෙනෙක් විශේෂ මේ කියන්නේ බලන්න කීවතෝල එක කියලා. සෑම කෙනෙක් උපදේ සතුට ලැබේවා නේද? තමන් වහක් වශයෙන්. තමන් ඉන්න කීලා කියනවා ගාම කලාවල ඇදී කියනවා අතරගෙන කියලා. යනවනම් මම ඉන්නේ ලොකුවාදයක් වගේ කියලා අපිට පාරක් වෙන්නේ. ඒක තමයි ලබන කරන්නේ පපස්සුයි කියන ආසන්න පාරක් වෙන්නේ කියලා. අර මෙන්න හිතනවන මෙයාට බලාපොරොත්තු වෙන සාහුවච්චන් වහන්සේක උපදේශය ඉන්නවා. දැන් උපදේශය. අතරකට මොකක්ද සාහවල දුන්න තොක්ක කරලා එකද කියලා. ඒකේ අපතල වෙන්නේ පාඩි පණ්ඩිතී මොලේ පාඩි. අර කොයි පැත්තෙන් ආවත් උපදේශ උපදේශ නැහැ. ඒ මොනවාකට ගන්න එක මගේ වැඩි. උපදේශ දෙන්න උපදේශ ගන්න මේ සම්බන්ධතාවය. දැන් මේ සමගිය අපිට මේ වාදන කටයුතු කරනවා. මම දැක්කනම් මම දැනගෙන කරන විශේෂත්වය කියලා මේ දැක්කට එනකොටම මට දැනෙනවා නේද? මේක මේ ජීවිතය ආයි මේක නෙමෙයි ඥාතින කරලා වස්වතරයි අපිත් මේ භාවනා කරන කෙනෙක් ඕන දැක්කලා බලාගෙන ලැබුණු මානුලයක් ජාතයක් සමානලාවකදී බෞද්ධ භික්ෂුවත් නැත්නම් කතෝලික කෙනෙක් කියලා ප්‍රකාශ කරනවා. සෞරවැදමනේ විතර හදා බලා ගන්න යනවනේ පුදුමාකාර පිළිච්චකයක් කරනවා. මේ නිල තේසක් එක්ක. හැරෙන මිසක් ඒකේ පුණ්‍ය ලබලක් නැහැ. ඒක අකෝෂි බලපෑමක් තමයි. නමුත් මම කියන විදිහට අනුමයිද හෝ නම හොඳට දන්නේ මිනිස්සුෙක් ක්‍රමෙන් පාවිච්චි කරන්න යන්නේ හොඳට දන්න ඉතින් වඩා හොඳ තේරුම් ගන්න කෙනෙකුට නම් මේ විඤ්ඤා සත්‍යයන් කියන මේ ප්‍රවාහකට යුතු කුච්චි බව තමයි. බයලක් ඩාකලෝ. බයලක් නෝසෝ කටයුතු කරනවා නම් මේ කුච්චරගේ ජීවිතයේ කිසිම ඉස්සරහට කොටලගෙන යනවා. මරණ මොහොත වෙනකොට කිසියම් කල්පනා කරන්න දෙයක් සිදු වෙන්නේ නැහැ. ඒක සීලක පිළිපද කෙනෙක් නම් මේ සමාන්තේම ආවුලේ භාවයේ ගැටේ සම්පූර්ණ වෙනවා. ඇත්තට මේ මුදලට අධ්‍යයන වශයෙන් උඩට පාරකට ගාවින කෙනෙකුගේ ඉන්න සමාජයේ පවා මුත්‍රාණෝන සාමාදා, මුත්‍රාණෝන සාධිතා, මුත්‍රාණෝන සානාදී, සත්‍යය විශ්වකදී ජීවනයේ සුන්නත් පැත්තකින් නේද දුක්ඛ වල සංකල්පයෙන් දුරාගෙන සමාජයේ නැවතත් ප්‍රිය මනාප මොහොතලදි බාර කිසිම දෙයක් ඇති කරගන්න. ඒ නිසා අපි විසත්වාද ගුණවත් වැඩක් මේ කාර්යය ඒ කටයුතුන් දැන් දිනම කල්පනා කරන්නේ මේ ජීවිතයේ රාගයේ මේ අමුල්ලා හුස්ම ටිකකින් කරක් වශයෙන් වගේ කරගෙන යන්නේ ඒක හොඳින් කරගෙන යනවා. සම්මේක ඉක්මවල වශයෙන් තේරුම් ගන්න මේක හොඳට මේක ඉන්න තාක්කල් මේ තේරෙන කෙනෙකුට ওই ජීවන භාව ඇති කරගෙන නොනැති සත්පුරුෂයන් විසින් අනුසුඛවාද කරන්නා වූ උදා වූ වැරද්ද මම යෙදෙන්නේ මම මේ ගැලපෙන්න ඕනේ කියන මෛත්‍රිය දහගත්ත මේක කරණීයවක් කුසලයේ කියන අත්කුසලයේ කරන්නා වූ සත්පුරුෂයන් විසින් අනිවාර්යෙන් ලබා ගන්න යුතු අතිදේක ආරම්භයක් කියලා කරන්නේ අත්‍යවශ්‍ය උපකරණය කාණ්ඩයක් නෙවෙයි. කොහොමද? මේ නිවැරදිවම කියන තාක්කල් සීලවාදී මෙච්චර කාලයක් ආත්ම ජීවිත පරිත්‍යාග කරන අන්පණිවිදී අපි ඉස්සරලා දෙන මනෝවාද සතුටක් කරගන්න පුළුවන්. ඒ නිසා දැන් වෙලාව වෙලා කියන සිද්ධාර්ථ මෙලාව දේශනාවෙන් ඉස්සරහට කාරණා මූලධර්ම වශයෙන් ප්‍රායෝගික වශයෙන් සම්පූර්ණ ජීවිත ලංකරගෙන අත්ත කුසලේ සාදා ගැනීමට මේ ධර්ම දේශනාව හේතු වේවා වාසනා වේවා ප්‍රාර්ථනාවෙන් අද කියන ධර්ම දේශනාව සම්පූර්ණ වෙනවා සියලුම දෙනා සම්දේවා සම්පූර්ණ සංකල්ප සම්පූර්ණ සංකල්ප සම්පූර්ණ සංකල්ප සිද්ධිය

සිංහල නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාවේ නිවාසී පූජ්‍යපද ගරු උදේවිදකට යමගිර සෝමපදයන් වහන්සේ Thank you. Thank you.